අතිපූජනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්නතුනි පින්නතියෙනි උතුම් දරුදරියනි අද අපි බලාපොරොත්තු වන්නේ මීට පෙර අවස්ථා දෙකදී විග්‍රහ කර දුන් ඒ චතුරාර්ය සත්‍ය පිළිබඳව මූලික හැඳින්වීමකින් පසුව තව දුරටත් දැනුවත් වෙන්න අවශ්‍ය වෙන ඒ වගේම මේ බුද්ධ ධර්මයේ හදවත වන් ඒ චතුරාර්ය සත්‍ය පිළිබඳව මනා වැටහීමක් ඇති කරගන්න අවශ්‍ය වන ඒ විග්‍රහ සහිත අර්ථවත්ව වටහා ගත යුතු ඒ චතුරාර්ය සත්‍යයෙන් දුක්ඛාර්ය සත්‍ය පිළිබඳව හොඳින් මනසේ විග්‍රහ කරලා විස්තර කරලා තේරුම් ගන්න තමයි අදත් මේ පින්නතුමේ බලාපොරොත්තු වෙන්නේ කියන කාරණේ හොඳින් සිහි කරගන්න ඕනේ. ඇයි අපි එහෙම කියන්නේ? චතුරාර්ය සත්‍ය පිළිබඳව වටහා ගැනීමෙන් යම්සේ මේ ධර්ම අවබෝධය පූර්ණ කරගෙන මේ ධර්මයේ උසස්ම ප්‍රතිඵල කියන ඒ ධාන මාර්ගඵල ආදී වශයෙන් ඒ ලබන්නා වූ උත්තරී මනස් ධර්මයන් උදා කරගන්නට නම් හරියාකාරව වටහා ගැනීමක් තිබෙන්න ඕනේ අර්ථවත්ව තේරුම් ගැනීමක් තිබෙන්න ඕනේ ධර්මයේ ධර්මය හැටියට වටහාගෙන අර්ථවත්ව වටහාගෙන ඊට අනුකූලව පිළිපැදීමෙන් තමයි ඒ යථාභෝධය ලබා ගන්න පුළුවන්කම ලැබෙන්නේ ඒ නිසා අපි දුක්ඛාර සත්‍ය පිළිබඳව මීට පෙර විග්‍රහ කර දුන්න ආකාරයෙන් අද තේරුම් ගන්න ඕනේ ලෝක සත්‍යය දකින්න දුකක් තියෙනවා ඒ වගේම ආර්යෝ දකින්න දුකක් තියෙනවා මේ දෙකම එකක්ද නැත්නම් කෙබඳුද කියන කාරණේ හොඳින් තේරුම් කරලා දැනගන්න ඕනේ අබුද්ධෝත්පාද කාලවල එහෙම නැත්නම් මේ ශාසනයෙන් බැහැර ඒ අය දකින්නවා ජාති දුකක් ජරා දුකක්, ව්‍යාධි දුකක්, මරණ දුකක්, අප්‍රියන් හා එක්වීමේ දුකක්, ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුකක්, කැමැති යමක් නොලැබෙනවා නම් ඒ පිළිබඳ දුකක්, ඒ වාගේම උපාදානස්කන්ධ පිළිබඳව යම් ආකාරයක දුකක් කියන මේවෙන් යම්තරා යම් මට්ටමක හෝ වටහා ගැනීමක් පොදු ලෝක සත්‍ය අතර සිද්ධ වෙන බව අපිට නොරසක් නෙවෙයි. හොඳින් තේරුම් අරගන්න ඕනේ ඒ වටහා ගන්න ආකාරය කොහොමද? ජාති දුක කියලා කියනකොට චතුරාර්ය සත්‍ය දකින්න අවශ්‍ය කරන ඒ ධර්මයේ තුලින් දකින්න දුක අපි කොහොමද දකින්නේ? ජරා දුක කියනකොට කොහොමද දකින්නේ? මේ ආදි වශයෙන් විග්‍රහ කර තේරුම් ගන්න ඕනේ. ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛං, අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ, පියේහි විපයෝගෝ දුක්ඛෝ, යම්පිච්ඡං න ලබති සම්පි දුක්ඛං සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා මේ ආකාරයෙන් මේ දුක්ඛ ආර්ය සත්‍ය විග්‍රහ කරලා පෙන්නනවා තෙලදහම් වාක්‍ය තුලින් දැන් මේ ටික කියවෙනකොට අපිට පුළුවන්කමක් ලැබුණාද මෙන්න මේකයි දුක්ඛ ආර්ය සත්‍ය කියන්නේ කියලා තෝරාගන්න කියලා හොඳින් හිතලා බලන්න ඕනේ. ජාතියේ දුකයි, ජරාවද දුකයි ආදී වශයෙන් මෙසේ කියනකොට අපි මුලදී දැන් දුන්නා බෞද්ධ කියන தത്വයටපත් නොවුන නැත්නම් ඒ ආර්ය ධර්මයේ තේරුම් ගත්තේ නැති සාමාන්‍ය ලෝකයා අවුවත් එන්නේ යම්කිසි දෙයක් දුකද කියන කාරණයෙන් ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක කියන ආදී වශයෙන් කියනකොට ওই දුක් අපිට වැටහෙන්නේ නැද්ද කියලා ඒ අය ප්‍රශ්න කරන්න පුළුවන්. අපිට කියන්න පුළුවන් කමක් නැහැ. ඒ අයට වැටහෙන්නේ මේ ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක ආදී වැටහෙන්නේ බෞද්ධයින්ට පමණයි කියලා මෙහෙම හරියාකාරව න්‍යායානුකූලව කියන්න පුළුවන් කමක් නැහැ. කුමක් නිසාද? ඒ දුක ඒ අයටත් වැටහෙන බව අපිට හොඳින්ම පැහැදිලි. එහෙනම් මොකද්ද අපි දැකිය යුතු දුක ආර්ය සත්‍ය කියන කාරණේ මේදී හොඳින් තේරුම් ගන්න ඕනේ. එහෙනම් අබුද්ධෝත්පාද කාලයක දුක ආර්ය සත්‍ය විද්‍යාමාන වෙන්නේ නැත්නම් ඒ වගේ මේ බුද්ධ ශාසනයෙන් බැහැර දුක ආර්ය සත්‍ය විද්‍යාමාන වෙන්නේ නැහැ කියලා පෙන්නනවා නම් කොහොමද ඒ කාරණේ අපි ඔප්පු කරන්නේ? එහෙනම් ඒ ජීව මොන දුක්ඛාර සත්‍යද? මෙන්න මේ කියන කාරණේ පිළිබඳව හොඳින් තේරුම් අරගන්න ඕනේ. නිවන් අවබෝධ කරගන්න හේතු වෙන්නා වූ යම් දර්ශනයක් දැකිය යුතුද? චතුරාර්ය සත්‍ය අවබෝධ කළ යුතුද? අන්නේ චතුරාර්ය සත්‍යය මොකක්ද කියන එක හොඳින් දැකේ නැත්නම් නිවන් අවබෝධ කරනවා කියන කාරණේ සිද්ධ වෙන්නේ සමහර වෙලාවට අපි දුක දැකලා තියෙනවා කියලා හැවටෙන්න පුළුවන්. එනහට කොහොමද හොයාගන්නේ? මේ දුකේ වෙනස මොකද්ද? ලෝකයා දකින්න දුකේ තියෙන වෙනස මොකද්ද? මේ ගැන අපි හොඳට හොයලා බලලා, හිතලා බලලා තේරුම් ගන්න ඕනේ. සමහර වෙලාවට මේ කියන දහම් යථාභෝධයෙන් වටහා ගන්න බැරිකම නිසා සාමාන්‍ය ලෝකයාගේ අදහසින් තෝරන්න යන නිසා මේ බුදුදහම දුක පෙන්වන ආගමක් ආදී වශයෙන් මේක ආකාර අදහස් සමහර අයගේ තිබෙනවා. එනිසා ඒක හරියට දින කොටසට වැටෙනවා නැත්නම් අර ධන කියන කොටසට වැටෙන්නේ නැහැ කියන්නේ මෙහෙම අදහස් ඇති කරවනවා. එහෙනම් හොඳින් තේරුම් අරගන්න ඕනේ. දුක්ඛ ආර්ය සත්‍යය තේරුම් ගැනීම බැර අරුම දෙයක්. අති දුර්ලභ නිසා තමයි කියන්නේ මේ බුද්ධ ශාසනයේ මේ ආර්ය ධර්මයේ අහලා ඒ ආර්ය ධර්මයේ පිළිබඳව දක්ෂතාවයක් ඇති එහෙම කෙනෙක් විසින් තමයි චතුරාර්ය සත්‍යය තෝරාගන්නේ වටහාගන්නේ අවබෝධ කරගන්නේ ඒ වගේම මේ දුක්ඛාර්ය සත්‍යය වටහාගන්නේ මේ ශාසනයෙන් බැහැර දුක්ඛාර්ය සත්‍යය වටහාගන්න බෑ කියලා කියන කාරණේ දැන් අපි හොඳින් තේරුම් අරගෙන බලන්න ඕනේ. එහෙනම් මොකද්ද විශේෂ දුක්ඛාර සත්‍ය කියන කාරණය? මෙන්න මේක වටහා ගැනීමේදී වැදගත් දහම් කාණ්ඩයක් අපිට දකින්න සිද්ධ වෙනවා. එක්තරා විසුණු වහන්සේ නමක් වෙතට බුදකලාව විවේකීව ගහකොළ වැඩ ඉන්න වෙලාවක එක්තරා තරුණයෙක් ඇවිදිලා උන්වහන්සේගෙන් අහනවා ස්වාමීනි ඔබ වහන්සේලා මොකද මේ බුදකලාව විවේකීව මේ විදිහට මේ අරණ්‍ය වලට වෙලා කුක්මුල් වලටලා මෙහෙම ගත කරන්නේ මොන නිදහසක් බලාගෙනද මොන යහපතකටද මේකෙන් ප්‍රශ්නේ අහනකොට උන්වහන්සේ කියනවා මේ ලෝකේ හැමදේම දුකයිනේ ඒ හැමදේම දුක නිසා තමයි අපි ඒව අත්හැරලා උදකලා විවේකීව මෙහෙම ගත කරන්නේ කියලා මේ විදිහේ අදහසක් ප්‍රකාශ කළා ඒ මිනිස්යා ඒ වෙලාවේදී කියනවා පෙනි පෙනී තියෙන සැප දුකයි කියන මෝඩිය තවත් ඉන්නවද කියලා මේ විදිහට අපහාසයක් කරලා යන්න කියලා මෙන්න මේ වෙලාවේදී ඔය කතාව බුදු පියාණන් වහන්සේට දැනගන්න ලැබිලා ඒ භික්ෂුන් වහන්සේ ගෙන්නලා ඒ භික්ෂුවකින් අහනවා මහාන ඔබ මෙහෙම දෙයක් කිව්වද කොහොමද තරුණයාට උත්තර දුන්නේ ඇයි මේ විදිහට බුදකලා විවේකව ඉන්නේ කියලා අහනකොට කොහොමද කිව්වේ ස්වාමීනි මේ සියල්ලම දුකයි ඒ නිසා තමයි අපි මේ විදිහට වෙන් වෙලා ඉන්නේ කියලා මේ විදිහට මම උත්තරයක් දුන්නා කිව්වහම බුදු පියාණන් වහන්සේ අහනවා මෝග පුරුෂේ ඇයි එහෙම කිව්වේ? බුදුරන් වහන්සේ නිග්‍රහ කළ යුතු දැන් නිග්‍රහ කරලා එහෙම කතා කරලා කියන්නේ තරහ තමන අපිට නෙමෙයි. නමුත් යථාර්ථයේ පෙන්වා දෙන්න කරන ලද්දා වූ මෝඩ වැඩේ ගැන පෙන්වන්න තමයි කිව්වේ මෝග පුරුෂේ ඇයි මේ විදිහට උත්තරයක් දුන්නේ? මේ ලෝකයේ ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් නැත්නම් ලෝක සත්‍යය මේ ලෝකෙට ඇලෙනවා, ඇලුම් කරනවා. ඒ වාගේ මේ සැඟවුණු ආදීනවයක් නැත්නම් මේ ලෝක සත්‍යය මේ ලෝකෙ අත්හැරලා මිදිලා නිවන් දකින්නවා. නිවන් අවබෝධ කරනවා. මෙන්න මේ කියන කාරණය බුදු පියාණන් වහන්සේ මේ ආකාරයෙන් පෙන්වා දීලා පෙන්වන්නේ සියල්ල දුකයි කිව්වොත් එහෙම බුදු පියාණන් වහන්සේ මූලිකව අනුමත කරන්නේ නැහැ. හොඳින් තේරුම් අරගන්න ඕනේ. අදත් අපි කියන්න ගියොත් එහෙම එකපාර මේ ඔක්කොම ලෝකේ දුකයි. ඒකයි මේ බුද්ධහමේ හරය කියලා මෙහෙමයි පෙන්වන්නේ කියලා පෙන්වන්න ගියොත් එහෙම බොහෝ අය නිග්‍රහ කරන්න පුළුවන්. මේ බුදුදහම කියන්නේ දුක පෙන්වන ආගමක් කියලා. අපි ඉස්සෙල්ලාම දැනගන්න ඕනේ මහා විද්‍යාඥයෙක් විසින් සත්‍යය දකින මාර්ගයක් පෙන්වා දුන්නා. එහෙනම් මේක යම්කිසි ආගමකට සීමා වෙච්ච දෙයක් නෙමෙයි. ආගම් සාස්ත්‍රෝරේගේ වචනයක් කියලා තී වචනිකර සීමා කරපු දෙයක් නෙමෙයි. මහා විද්‍යාඥයෙක් දුන්න විද්‍යා સિદ્ધාන්ත තමයි මේ චතුරාර්ය සත්‍ය સિદ્ધාන්තය. හොඳින් මේ ටික තෝරා ගන්න ඕනේ. මොකද්ද මේ ලෝකයා දකින්න දුක? ඒ වගේම ආර්යෝ දකින්න දුක ඊට වඩා වෙනස් වෙන්නේ කොහොමද? ඇයි ආර්යෝ දකින්න දුක සාමාන්‍ය ලෝකයාට දකින්න බැරි? මෙන්න මේ කියන කාරණා ටික හොඳින් තේරුම් අරගන්න ඕනේ. දැන් අපි තේරුම් ගන්න ඕනේ කොහොමද මේ දුක දැකීම ගැන කියවෙනකොට මෙයා විග්‍රහ කරලා දැනගන්න ඕනේ. pāli පද පිළිපන්කුළු අර්ථේ සමාජලාට වෙනසක් වෙන්න පුළුවන් සුළු සුළු වශයෙන්. නමුත් දහම් අර්ථයේ වෙනසක් වෙන්නේ නැහැ. මේ ටික තෝරා ගන්න ඉස්සෙල්ලම ජාතිපි දුක්ඛා කියන වචනේ කියනකොට ජාතියද දුකයි කියලා අපි මේ ආකාරයෙන් තෝරපුවාම මේ ලෝකේ විද්‍යාමාන වෙන සියලුම ಜಾති දුකයි කියලා කිව්වොත් අර මේ ලෝකේ ඔක්කොම දුකයි කියලා තේරුම් ගන්න අපි මේ අයින් වෙලා ඉන්නේ කියලා අර පෙරදී අර ස්වාමීන් වහන්සේ නම කිව්ව ආකාරයේ වටෙන්ද වැටෙන්නේ නැද්ද එතකොට මොකද්ද කියන්නේ? එතකොට ලෝකේ අහනාහි පෙනිපෙනී තියෙන සුවජාති පෙනිපෙනී තියෙති. මේව අතුරු කරන්න තියෙති. මේ ಜಾති දුකයි කියලා කිව්වේ ඇයි කියලා ඇහුවොත් අන්න සාමාන්‍ය මිනිසයාට ගෝචර නොවන එකක් වෙනවා. ඒ විදිහෙන් ධර්ම දේශනා කරන්න ගියොත්. සියල්ලම දුකයි කිව්වා එකක් වෙනවා. ಜಾති දුකයි කියලා කිව්වොත්. එහෙනම් මුලදීම අපි දැනගන්න ඕනේ දුක ආර්ය සත්‍යය වටහා දීමට නම් අනුපූර්ව තේරුම් කරලා දෙන්න ඕනේ. එකපාරම සියලු දෙයින්ම හොඳ නෑ සියලු දෙයම නරකයි කියලා කිව්වොත් ලෝකයා එකපාර කැළඹෙනවා. ඒ වගේම පිළිගන්න බැරි තත්ත්වෙට විශ්වාසය තියන්න බැරි තත්ත්වයකට එදා තියෙන මානසිකත්වය අනුව ඒ ලෝක සත්‍යය එහෙම නිගමනයකට බහිනවා. හරි නිගමනයක් පිළිගන්න කැමති නැතුව යනවා. එහෙනම් මෙහිදී හොඳින් පද නිරුක්ති තුලින් දැනගන්න ඕනේ. ජාතිපි දුක්ඛා කියන වචනේදී සමහර වෙලාවට භාෂා නිරුක්තිය වලට පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන්. නමුත් මෙහි අර්ථය හොඳට මතුවලා එන ධර්ම කතාවක් බව පෙනෙයි මේ විග්‍රහ කරගෙන යනකොට. ಜಾති අපි දුක්ඛා, ಜಾතිපි දුක්ඛා කියන වචනයක නිරුක්තියක් ওই ಜಾතිපි කියන වචනෙට එනවා. මොනවද අපි ಜಾති කියන්නේ? ಜಾති අපි දුක්ඛා, ಜಾතිපි දුක්ඛා. දැන් මෙයා වත පද නිරුක්ති අරගන්නකොට හරි ගැඹුරුයි. පද නිරුක්ති අද වෙනකොට දකින්න බොහොම දුර්ලභයි. මීට පෙර තිබුණ විශේෂ අර්ථ කතා තිබුණා අපි සිංහල අර්ථ කතා තිබුණා, හෙළ අටුවා තිබුණා. ඒවා අද දකින්න නැහැ. ඒ නිසා මේ වචනවල පද නිරුක්ති අද දකින්න බොහොම දුර්ලභයි. හොඳින් තේරුම් අරගන්න පළමුව කලබල වෙන්නේ නැතුව භාෂා නිරුක්තියද මේක විරුද්ධයි නේද කියලා හැම හැඟින් හංගිනවා නම් පොඩ්ඩක් ඉවසීමෙන් යුක්තව මේ ධම්මාර්ථයේ කොච්චර දුරට ගැප් වෙලා තියෙනවද? ධම්මාර්ථයේ කොච්චර නිරවුල්ව අපිට තේරුම් ගන්නට පුළුවන්ද මේ ක්‍රමෙන් කියලා මෙසේ හොඳින් තේරුම් ගන්නට අවස්ථාවක් ලැබේ. එහෙනම් ಜಾති අපි දුක්ඛා කියන වචනේ කියනකොට අපි දකින්න ඕනේ මොකද්ද? ಜಾති අපි කියන වචනේ පෙන්නේ වචන දෙකක් එකතුලා ಜಾතිටි කියන වචනේ හැදිලා තියෙනවා. අපි කියන වචනයෙන් පෙන්වන්නේ කොහොමද? යම් ආකාරයකින් අපි ඉරියාව, අපිරියාව, අපිරියාව. දැන් අපි දකිනවා අපිරියාව කියන වචනේ පද නිරුක්තිය. අපි ඉරියව්. එහෙනම් යම්කිසි ඉරියව්වක් ප්‍රිය කරන්නේ නැත්නම් ප්‍රිය නොකරන ස්වභාවයෙන් යුක්තනවා. අන්න ප්‍රිය නොකරන ස්වභාවයෙන් යුක්තවන ඒ අදහස තමයි අපි කියන වචنين මතු කරලා දුන්නේ. එහෙනම් අපි ಜಾති කියන්නේ මොනවද? අප්‍රිය ಜಾති දුකයි. දැන් මේකෙදි නම් අපිට සාමාන්‍ය ලෝකයාගෙන් ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. මොකක් නිසාද? ලෝකේ ප්‍රිය જાති විද්‍යාමාන වෙනවා. අප්‍රිය જાති විද්‍යාමාන වෙනවා. එහෙනම් මේ කාරණේත් හොඳට පැහැදිලි. මොනවද ප්‍රිය જાති? මොනවද අප්‍රිය જાති කියලා අහුවොත් ලෝක සත්‍යයා පංචකාම ආස්වාදයෙන් පිනමින් මේ පංචකාම ආස්වාදයට කිසි වෙලා පංචකාම රසාස්වාදයේ දින ඊට අනුකූල වන්නා යම් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදියක් ඇතනම් ඒවා ලබා දෙන යම් ද්‍රව්‍ය වස්තු සත්පුද්ගල ආදියක් ඇත්නම් අන්න ඒ තුල ප්‍රියමනාපයක් ඇති කර ගන්නවා. කුමක් නිසාද? පංචකාම ආස්වාදයේ ප්‍රියකරන ලෝක සත්වයා යමකින් පංචකාම ආස්වාදයේ ලබා දෙනවාද? ඒවා ප්‍රිය වස්තු හැටියට සලකනවා. එහෙනම් ඒ જાති ප්‍රිය જાති හැටියට සලකනවා. අන්නේ ප්‍රිය જાති වල විරුද්ධ දේවල් තියනවාද? පංචකාම සම්පත්තියට බාධා කරන දේවල් තියනවාද? ඒ වගේ දෙයක් දැක්කහම ඒවා අප්‍රිය જાති හැටියට සලකනවා. මේ සාමාන්‍ය ලෝකයාගේ එක්තරා කලකන ස්වභාවයක්. එයා මේ ලෝකයේ තුල ප්‍රිය જાතියක් තියෙනවා අප්‍රිය જાතියක් තියෙනවා. ඒ තමයි කෘතඥ ලෝකයේ කියන නැත්නම් ආර්ය ධර්මයේ පිළිබඳව මේ ආර්ය ධර්මයේ දක්ෂතාවයට ප්‍රගුණතාවයට පත් නොවුනායිට නැත්නම් සාමාන්‍ය ලෝ වැටියාට වැටහෙන දෙයක් තමයි මේ පංචකාම සම්පත්තිය හරි වැදගත්. අන්නේ පංචකාම සම්පත්තිය හරියාකාරව වැඩි හරියක් යම්කින් ලබා දෙනවාද ඒ මට්ටමට ඒ වස්තුව ප්‍රියයි මනාපයි යහපතයි. මෙන්න මේ જાති නම් හොඳ જાති, සුව જાති හැටියට මෙහෙම නිගමනයක් කරගන්නවා. එහෙනම් ඒවා ප්‍රිය જાති හැටියට නිගමනය කරනවා. එහෙනම් ලෝක සත්‍යය පළමුව දැකලා තියෙන දුකක් තියෙනවා මොකද්ද? අප්‍රිය જાති දුකයි. දැන් යම්කිසි જાතියක් කාට නම් ප්‍රිය જાතියක් වුණා නම් ඒක කවදාවත් දුකක් කියලා නිගමනය කරන්න බැරුව යනවා. නිගමනය කළා කවුරුවත් කිව්වත් පුංචි ළමයේ කවට්ටන්න ජීවිතේ ඔකේ කක්කා ගෑවිලා තියෙන අහකට දාන්න කිව්වම අහක දානවා වගේ. ඔය විදිහට මේ යථාර්ථය දැකලා හැම බොරුවර හවට්ටලා හැම ලෝකේ අත්හරවන්න බෑ. ඉතින් හොඳින්ම තේරුම් අරගන්න ඕනේ යමක යථා ධර්මයේ යථාර්ථයෙන්ම පෙන්ලා හිතන් දුන්නොත් අන්න ඥානවන්ත පුද්ගලයෝ ඒ යථා තත්ත්වයෙන් වටහාගෙන මේක බොරු නෙමෙයි මේ කාරණේ සත්‍යයක් කියලා මෙන්න මේ විදිහට පිළි අරගෙන අත්හැරිය යුක්තක් ඇත්නම් අත්හැර දවනවා අරගත යුක්තක් තියෙනවා නම් අරගන්න ඒ නිසා තීරුම් අරගන්න ඕනේ. ඒ නිසා මුලදීම මොකද කරන්නේ? යම් දෙයක් ප්‍රිය જાති නම් එහෙම ලෝභ සත්‍යය අත්හරින්න කැමති නෑ. යම් දෙයක් අප්‍රිය જાති නම් අත්හරින්න කැමති. අප්‍රිය જાති අල්ලගත්තොත් අප්‍රියතාවයටමපත් වෙන්න වෙනවා. දුකකටපත් වෙන්න වෙනවා. එහෙනම් අප්‍රිය જાති දුකයි කියලා පළමුව තේරුම් ගන්න. පළමුව පතුමේ විග්‍රහ කරලා ගන්න පුළුවන්. ඒ වගේම ජරාපි දුක්ඛා කියනකොට අප්‍රිය ජරාවක් තියෙනවා. එහෙනම් ක්‍රිය ජරාවකුත් තියනවාද කියලා ප්‍රශ්නයක් එන්න පුළුවන්. දැන් අපි ඒක හිතලා බලන්න ඕනේ කොහොමද වෙන්නේ? අප්‍රිය ජරාවක් තියෙනවා නම් ඒක අපි දුකක් කියලා පිළිගන්න. එහෙනම් ක්‍රිය ජරාව කියන්නේ එහෙම જાතියකුත් තියෙනවා. දැන් මේකත් හිතලා බලන්න ඕනේ. යම් කිසි ආකාරයකින් යම් පංචකාම සම්පත්තියක් ලෝක සත්‍යය ප්‍රිය කරනවා නම් අන්නේ පංචකාම සම්පත්තිය බොහෝ කොට වැඩි කර ලබා දෙන යම් කිසි જાතියක් තියෙනවා නම් ඒවා ලෝක සත්‍යයා ක්‍රියාජාති වශයෙන් ගත්තා. ඒ වාගේම ඒ වාගේ ක්‍රියාජාතියක යම් ජරාවටපත් වීමක් ඒ ස්වභාවික ඒ ප්‍රියමනාප தත්ත්වේ විනාශ වෙන தත්ත්වයටපත් වෙලා වැහැරීමක් වෙනස් වීමක් වෙනවා දැක්කොත් මොකද කරන්නේ? අන්නේ සත්‍යයා අනේ මේ වටිනා ප්‍රියමනාප වස්තුව වෙනස් වෙලා යනවා නේද? මෙන්න මේ ආකාරයෙන් වැහැරිලා යනවා නේද කියලා අන්නේ කෙරෙහි දුකක් හටගන්නවා. එතකොට අප්‍රිය ಜಾති දුකයි. එහෙනම් මොනවද ප්‍රිය ಜಾති ලෝකේ තියෙන ප්‍රිය? අප්‍රිය ජරාවත් දුකයි. එහෙනම් ප්‍රිය ජරාවකුත් ලෝකේ තියෙනවාද කියලා අපිට අහන්න පුළුවන්. මොඳයි අපි අප්‍රසන්න කරන, අප්‍රිය කරන යම් දෙයක් යම් જાතියක් ලෝකේ විද්‍යාමාන නම් ඒ જાතිය නිසා ඒ රෝග සත්‍යයට මහා දුකක් හැටියට කරදරයක් හැටියට වැටෙනවා නම් අන්නේ Taman අප්‍රිය කරන જાතියේ ජරාවටපත් වීමක් ඇත්නම් ඔහු ඒකෙන් තැනසෙන්නේ නැද්ද මේ මහා කාලකන්ණිය මේ අසත්පුරුෂය එහෙනම් මගේ වැඩවලට පහර කපන හතුරා මේ විදිහට මේ ලෝකේ තවත් යහතින් ඉන්නවා මට කරදර කරනවා එහෙනම් අන්න ඒ වගේ හිතා ඉන්න අප්‍රිය ජාතිකයේගේ ජරාවක් වෙහැරීමක් දැක්කනම් මොකද වෙන්නේ යන්තම් ඇති පාරේ යන්න බැරුව හිටියා ඌ කියනවා ගහනවා හිඟි කරනවා නිඳා කරනවා දැන් නැගිට ගන්න බැරුව අර පැත්තක ඉන්නේ යන්තම් දැන් කණක් ඇහිලා පාරේ ගිය හැකි මේ ආදී වශයෙන් ලෝක සත්‍යය කියනවා. එහෙනම් අප්‍රිය જાතියක් ඒ වගේම ජරාවටපත් වෙනකොට ඒකෙන් ලෝක සත්‍යය දුකයි කියන නිගමනය කරන්නේ නැහැ. ඒක දිහා සැපක් වශයෙන් දකිනවා. එහෙනම් හොඳින් තේරුම් අරගන්න ඕනේ. සියල්ල දුකයි කිව්වොත් ලෝක සත්‍යයට එහෙමත් විද්‍යාවක් ලෝකේ තියනවාද කියලා මේ විදිහට නිගරු කරන්න පුළුවන්. ඒක අපි ඉස්සෙල්ලාම තේරුම් ගන්න ඕනේ. ලෝක සත්‍යය මනාප අමනාප වශයෙන් වෙන් කරන්නේ මොනවද? ওই ක්‍රමයක්දී තියෙන්නේ. කොහොම කිව්වොත් හරියන්නේ කියලා මෙන්න මෙහා අපි දැක ගන්න ඕනේ. නැහ ව්‍යාධි අපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛෝ. අපි මේ විදිහට අර්ථ ගත්තොත් මොකද වෙන්නේ? අප්‍රිය ව්‍යාධි දුකයි. එහෙනම් මොනවද ප්‍රිය ව්‍යාධි කියනවා? අර අපි ඉතලා කිව්ව ආකාරයෙන්මයි. යමක් අපිට අප්‍රිය නම් නැත්නම් ලෝක සත්‍යයට අප්‍රිය නම් පංචකාම සම්පත්තිය ලබා දීමට බාධක නම් ඒවට විරුද්ධ නම් ඒ වගේ දේවල් අප්‍රිය කරනවා නම් අන්නේවැය යම් වැහැරීමක් තියනවා දැක්කොත් මොකද වෙන්නේ? ලෝක සත්‍යයා ඒවට දුක් වෙන්නේ නැහැ. එහෙනම් මොනවටද දුක් වෙන්නේ කුමක් වැහැරුණොත්? බලාපොරොත්තු වෙන්නා වූ ආස්වාදී අගර කරගෙන ඉන්න. ඒ පංචකාම සම්පත්තිය ලබා දෙන යම් වස්තුවක් තියෙනවා නම් ඒ බඳු වස්තුවක් වැහැරෙනකොට නම් අනේ සැප සම්පත් දෙන නිබඳු වස්තුව වැහැරිලා යනවා කියලා. දැන් මේක නවත්තා ගන්න ක්‍රමයක් නැහැ නේ කියලා. මෙන්න මේ විදිහට දුක් වීම තියෙනවා. මේක ඔප්පු කරන්න පුළුවන් දෙයක්. එහෙනම් අපි ඊළඟට කියනවා මරණම්පි දුක්ඛං. මරණයේද දුකයි කිව්වොත් සියලු දේක මරණයේ දුකද කියලා හෙව්වොත් දැන් මෙතෙන්දී ප්‍රශ්නයක් මතුවෙනවා. මොකද ශ්‍රීම වහනාය නියුක් විදිහේ තර්කවාද ගොඩනගා ගන්න බලනවා. ඒ නිසා මේ වැඩි හරියාකාරව පිළිතුරක් දෙන්න නම් මේ හරියාකාර මේවා ලැබුණු වර්තක්‍රම දැනගන්න ඕනේ. එහෙනම් මොකද්ද වෙන්නේ? අන්න අප්‍රිය මරණ කියලා යමක් තියෙනවා නම් ප්‍රිය මරණක් තියෙනවා. දැන් ඉතින් ඒක 아무තෙන් කියන්න දෙයක් නැහැ. යම්කිසි පුද්ගලයෙකින් තමන් බලාපොරොත්තු වෙන ඒ සුභය තම තමන් බලාපොරොත්තු වෙන සැනසීම ලැබෙන්නේ නැත්නම් ඒ ඊට සම්පූර්ණ විරුද්ධ දෙයක් තමන්ගේ හිත පෑරෙන දෙයක් තමා බලාපොරොත්තු නොවන්නක් කරන දෙයක් මේ ආකාරයෙන් තමාට හතුරුකම් කරන දෙයක් තියෙනවා නම් එබඳු දෙයක් හෝ වේවා වෙනසී යනවා නම් එබඳු කෙනෙක් හෝ වේවා වෙනසී යනවා නම් ඒ මිනිසෙක් ඒකෙදි දුක් වෙන ස්වභාවයක් නැහැ යන්තම් ඇති කලතරෙන් බේරුණා මල කරදරයකින් නිදහස් වුණා කියලා මෙහෙම දැනෙන අවස්ථාවල් ලෝක විද්‍යාමාන එහෙනම් සියලු මරණ ලෝක සත්‍යය දුකයි කියලා කිව්වොත් එහෙම විද්‍යානුකූලව පිළිගන්න කැමති නැහැ එහෙනම් මොන මරණද දුක අප්‍රිය මරණයක් තියෙනවා නම් ඒකෙන් නම් ලෝක සත්‍යයට දුකක් වෙන බව විද්‍යානුකූලව පිළිගන්න තර්කානුකූලව කරන්න දෙයක්වත් නැහැ. තර්කයෙන් තොරව පිළිගන්න සිද්ධ වෙනවා. ප්‍රිය කරන්නා වූ දෙයක් මරණයටපත් වෙනවා නම් ඒක දුකයි. ඒක පිළිගන්න පුළුවන්. කවුරුත් ඒකට ආගම් ભેදයක්, කුලමල ભેදයක්, ಜಾති ભેදයක්, ඒ කිසි දෙයක් නැතුව මේ න්‍යාය ධර්මයේ පිළිගන්න කැමති. එහෙනම් ඒකදීම පෙන්නන මොකද්ද? අන්න මරණම්පි දුක්ඛං අප්‍රිය මරණ දුකයි. එහෙනම් අප්‍රිය මරණ මෙන්න ප්‍රිය මරණ දෙකක් අපි වෙන් කරලා තේරුම් ගත්තා. දැන් ඊළඟට පෙන්නනවා කොහොමද? අප්‍රියේහි සංපයෝගෝ දුක්ඛෝ අන්න අප්‍රිය කරන ඒවත් එකලා එකතු වීමයි දුක. හොඳට පැහැදිලිව විස්තර කරනකොට පෙන්වන්නේ කාර්යපත්ති අප්‍රියයන් සමග එක්වීමක් තියනවා නම් මේක දුකයි. පියේහි විපයෝගෝ දුක්ඛෝ. ප්‍රිය කරන්නා වූ ඒවෙන් වෙන්නීමක් තියනවා නම් අන්න ඒකත් දුකයි කියන කාරණේ න්‍යායාන කෝලෝ පිළිගන්න කැමති ඒ වගේම සාධාරණ කියමනක් කියලා පිළිගන්න කැමති අපිට ගෝචරයි කියලා පිළිගන්න කැමති මෙන්න මේ ආකාරයෙන් දුක පෙන්නකොට එහෙනම් යම් පිච්ඡන් නලබති සම්පි දුක්ඛං මොකද්ද මේ කියන්නේ යම්පි ඉච්ඡං කියන වචනේ තමයි යම් පිච්ඡං කියලා අර්ථයෙන් පදයක් නැගිලා තියෙන්නේ එහෙනම් මොකද්ද මේ කියන්නේ කැමති දේ ඉච්ඡසේ යම් කිසි දෙයක් නැත්නම් ලැබෙන්නේ නැත්නම් ඒකත් දුකයි කියනවා දැන් ඒක දුක දැවුවාම කවුරුත් පිළිගන්න කැමති ඒ න්‍යායට අනුකූලව නම් දුකයි කියන එක ඇත්ත දැන් මේකට සැපයි කියලා හැම දැම්මොත් හරිද කියලා ඇහුවොත් ඒව පිළිගන්න බෑනේ. අපි ප්‍රිය කරන්නේ නැති, අපි බලාපොරොත්තු නොවන, අපිට අවැඩ කරන, අපි බලාපොරොත්තු වෙන ආස්වාදයන්ට විරුද්ධ යමක් ලැබෙනවා නම් කොහොමද අපිට ඒක සැපක් වෙන්නේ? එහෙනම් අපිට සැපක් වෙන්නේ මොනවැන්ද? අපි ප්‍රිය කරන, මනාප කරන, යහපත් කරනා වූ දේවක් හැටියට අපි පිළිගන්න යම් පංචකාම සම්පත්තියක් තියෙනවා නම් මෙන්න මේ පංචකාම සම්පත්තියේ දෙන දේවල් අපිට ලැබෙනවා නම් ඒ જાති වලට අපි කැමති. එහෙනම් ඒවා ජරාවටපත් නොවි තියෙනවා නම් අපි කැමති. ඒවා ජරාවටපත් වෙනවා නම් කැමති නෑ. ඒවා වැහැරෙන්නවා නම් අපි අකමැති. ඒවා වැහැරෙන්නේ නැත්නම් අපි කැමති. ඒවා මරණයටපත් වෙනවා නම් අපි අකමැති. ඒවා මරණයටපත් වෙන්නේ නැත්නම් අපි කැමති. මෙන්න මේ ආකාරයෙන් ප්‍රිය අප්‍රිය දෙකක් වෙන් කර ගන්නවා ලෝක සත්‍යය. අවිද්‍යාවෙන් වැහිලා, තෘෂ්ණාවෙන් වෙඩිලා, ඉන්න ලෝක සත්‍යයට වැටහෙන ධමයක් තියෙනවා මොකද්ද? මේ ලෝකේ පංචකාම සම්පත්තිය හරිම ප්‍රියයි මනාපයි සාන්තයි ප්‍රණීතයි කියලා. මෙන්න මේ හැඟීම ඉන්න නිසාම ලෝක සත්‍යය මොකද කරන්නේ? යමක් දුකයි කියලා නිගමනය කරනවා නම් මොනවද දුකයි කියලා නිගමනය කරගත්තේ? Taman සාන්ත හැටියට ප්‍රණීත හැටියට හිතමු. ඒ පංචකාම සම්පත්තියට විරුද්ධ යමක් වෙනවා නම් ඒවා දුකයි කියලා නිගමනය කරනවා. ඒවට පක්ෂපාතී යමක් ඇත්නම් ඒවා සැපයි කියලා නිගමනය කරනවා. හැබැයි මෙන්න මේ දුක පිළිබඳව මේ වැටහෙන වැටහීම ලෝක සත්‍යයට පොදුවේ බෞද්ධ බෞද්ධ කියලා වෙනසක් නැහැ. ජාති කුල ආගම් ගෝත්‍ර කියලා වෙනසක් නැහැ. කාටත් පොදුවේ තිබෙන මෙලොව දුක දකින સિદ્ધාන්තයක් ඔය විදිහට විද්‍යාමාන වෙනවා. එහෙනම් මෙන්න මේ ක්‍රමයේ දැකලා අපි මොකද්ද කියන්නේ? අපිට පුළුවන් ද මේක දුක්ඛාරය සත්‍යයි කියලා හැම නිගමනය කරන්නේ. මේ ලෝක සත්‍යයට වැටෙන දුක මේකද දුක්ඛ ආර්ය සත්‍ය කියන්නේ. දැන් අපිට හුඟක් වැදගත් දෙයක් තියෙනවා. දුක්ඛ ආර්ය සත්‍යය තෝරාගන්න හොඳම තැනක් ඔය මතුවලා ඉන්නේ. එහෙනම් අපි මෙච්චර කල් දුක්ඛ ආර්ය සත්‍යයටද මේ දැනගෙනද මේ දුකයි කියලා මේවා දුකයි කිව්වේ. පොඩින් හිතලා බලන්න ඕනේ. අපි දුකයි කියලා අනුමත කරපුවා. ඇත්ත වශයෙන් දුක්ඛ ආර්ය සත්‍ය සතුව නැති දිවෙන දුක්ඛ ආර්ය සත්‍ය වශයෙන් අවබෝධ කරන දුකද අපි මේ දුකයි කියලා මෙච්චර කල් හිතාගෙන හිටියේ. දැන් මේක හොඳට හිතලා බලන්න ඕනේ. අපි ආශා කරන දේවල් නැති වෙනකොට පංචකාම වස්තු සාන්තයි ප්‍රණීතයි කියලා අරන් ඉඳ හදනකොට ඒවා ඇටි පවත්වා ගන්න බැරුවහම ඒවා වනසලා දමනකොට ඇති වෙන දුකද දුක්ඛාරිය සත්‍යය කියලා අපි හිතාගෙන හිටියේ කියන එක දැන් හොඳට තෝරාගෙන තේරුම් බේරුම් කරගෙන ගන්න ඕනේ. අයි පොන්ටි උදාහරණයක් දෙකක් අරගමු. මේ සත්‍යතාවය හොඳින් තේරුම් අරගන්න ඕනේ. කුමක් නිසාද? දුක්ඛාරය සත්‍යයේ ස්වභාවය හොඳින් තේරුම් අරගන්න ඕනේ. ආර්යයන් විසින් දකින දුක්ඛාර සත්‍යය කොහොමද තෝරාගන්නේ? ඒ ඇයි දුක්ඛාර සත්‍යයේ අබුද්ධෝත්පාද කාලයක දකින්ද නෑ කියන්නේ? ලෝතුරා බුදු පියාණන් වහන්සේ නම දේශනා කරන ධර්මයේ තුලින්ම ඒ ධර්මයේ ශ්‍රවණය කරලා අර්ථවත් තේරුම් ගත්ත කෙනෙකුටයි ඒ විශේෂ දුක්ඛාර සත්‍යය වැටහෙන්නේ කියලා කියන්නේ. මොකක්ද මේ විශේෂ දුක්ඛාර සත්‍යය අනික් අයට නොවැටහෙන දුක්ඛාර සත්‍යය මොකද්ද කියලා ධර්මානුකූලව හොයලා බලලා තේරුම් ගන්නකම් අපිට පුළුවන් කමක් නැහැ. මම චතුරාර්ය සත්‍ය අවබෝධ කළ කෙනෙක් කියලා ලෝකෙට කියන්න. කිව්වට හරියන්නේ නැහැ. ලෞකික වූ දුකක් දැකලා ලෞකික කියන දුක්ඛ සම්මතියේ ඉඳලා අපි දුක දැක්කද කියලා දැන් මේ දේශනාව අවසානයේ වෙන විග්‍රහ වෙනකොට හොඳින්ම පැහැදිලිව තේරෙයි අපි දැකලා තියෙන්නේ ආර්යයන් වශයෙන් දකින්න දුකද අනාර්යෝ විසින් නිගමනය කරපු දුකද කියලා ඒ දෙකත් වැටෙහි. එහෙනම් කොයි දුකද හරි කොයි දුකද වැරදි නිගමනයෙන් ගත්ත දුක කියලා තේරෙයි. අන්න ඒ ටික අපි වටහා ගන්නට මේ ආකාරයෙන් හොඳින් බලාපොරොත්තුව මේ ධර්මයේ ශ්‍රවණය කරගන්න ඕනේ. අපි මෙහෙම දෙයක් හිතා බලමු. අවුරුදු දෙකේ තුනේ පුංචි ළමයි පිරිසක් ඉන්නවා. ඒ පිරිසක් මේ ලෝකේ යම් යම් දේවල් වලට කැමති. ලෝකයේ තිබෙන යථාර්ථයන් දැකේ නැතුවට ප්‍රියමනාප කරන දේවල් තියෙනවා. අපි ඒ දරුවා ළඟට ගිහිල්ලා ඒ දරුවෝ පිරිසක් ළඟට ගිහිල්ලා යම් කිසි කෙනෙක් කාරණා දෙකක් ගෙනියනවා. කවදා හරි ඒ ළමින්ට හොඳ ගෙවල් දොරවල් සහිත ඉඩම් කෑල්ලක් එක්ක තියෙන ඔප්පුවක් තියෙනවා. ඒ වගේ ඔප්පු මිටියකුත් තියෙනවා එක එක ළමයට ලියා දෙන්න. ඒ වගේම චොක්ලට් මිටියකුත් තියෙනවා. දැන් ඔය ඔප්පු ටිකයි චොක්ලට් ටිකයි අරගෙන ගිහිල්ලා අර ළමින්ගෙන් ඇහුවොත් එහෙම පුතාලට දුවලට මේ වර්ග දෙකෙන් මොනවද ඕනේ කියලා කොච්චර වටිනායි කිව්වත් ලක්ෂ ගණන් වටිනායි කිව්වත් අර අවුරුදු දෙකේ තුනේ ළමයි අපිට ඔප්පු දීලා යන්න චොක්ලට් එපා කියයි. එහෙම නැත්නම් චොක්ලට් දීලා යන්න ඔය කඩදාසියෙන් අපිට වැඩක් නැහැ කියයි. මෙන්න මේක ඉඳලා බලනකොට පේනවා අර ලාභාල මනසට රස තෘෂ්ණාවට ගිජු වෙච්ච දේ හොඳට පේනවා. ඊට වඩා වටිනා දෙයක් හැටියට කොච්චර පෙන්නුවත් ඒකේ ඒ බලන රහ පේන්නේ නැත්නම් රහ දැනෙන්නේ නැත්නම් එයාට ඒක වටිනාකමක් නැහැ. අන්න ඒ නිසා වටිනවයි කියන නිගමනය කලේ යථාර්ථයකින් නෙමෙයි. රස තෘෂ්ණාවට ගෝචර වෙලා වටිනවයි කියන නිග්‍රහ කරගත් එකක් තිබුණා. අර කුංචි චොක්ලට් පෙත්ත. නමුත් ඒ වගේ චොක්ලට් පෙති ලක්ෂයක් දසලක්ෂයක් ගන්නවට වැඩිය වටින. ඒ වගේම ඊට වඩා මිනිස්සෙක් වශයෙන් වැදගත්කමක් තියන ඉඩම් කෑල්ලයි දෙයි පිළිබඳ ඔක්කුව ඒ ළමයා ගන්න දුන්නත් කැමති නෑ. දැන් මේ මේ ටිකෙන් ළමයා කුමක් අරගනීද? අර චොක්ලට් ටික දෙන්න හදලා ඒක දෙන්නේ නැතුව. ඒක අරන් ගිහිල්ලා. උඹලට ඔවා වැටෙන්නේ නැහැ. පස්සේ කාලෙක වැටෙයි මෙන්න මේ ඔක්කොම තියාගන්න පුතේ දුවේ කියලා. අර අත්සන් කරලා ඔප්පු ටික එහෙම ළමයින්ට දීලා ගියොත් ඒ ළමයි එතන පටන් දුක් වෙන්න පටන් ගනි. අපිට කඩදාසි කෑල් ටිකක් දීලා වටිනවා කියලා බුදුවට සවට්ටලා ගියා. අපිට චොක්ලට් දීලා ගියේ නැහැ කියලා. ළමයි දුක් වෙන්න පටන් ගන්නවා. මේක තමයි ඒ බාල ලෝකයේ ස්වභාවය. එහෙනම් අපි තේරුම් අරගන්න ඕනේ. ඒ බඳු ස්වභාවයක් අපිට පේනවා විද්‍යාමානයි. හොඳයි ඔය ළමයි ටිකම ටිකක් ලොකු වෙනවා. අවුරුදු 20ක් 30ක් ගියාට පස්සේ අර විදිහටම එක්කෙනෙක් ඇවිදලා අහනවා. ඔප්පු ඕනද චොක්ලට් ඕනද කියලා. මෙහෙම ඇහුවොත් දැන් අර අවුරුදු 20ක් 30ක් ගියාය. අර පුංචි කාලේ ගත්ත නිගමනයෙම ඒ වගේම උත්තරයක් දෙයිද? අන්න හිතලා බලන්න ඕනේ. එහෙනම් අපි නිගමනය දුන්නේ කොහොමද? මුලාව නිසා, බාලකම නිසා එක තීරණයක් දුන්නා. වටිනාදී අහක දාලා නොවටිනා දෙයක් වටිනවයි කියලා බදා ගන්නවා. ඒ වගේම නොවටිනා දේ වෙනසෙනකොට දුක් වුණා. වටිනා දේ වෙනසුණත් එකයි නැත්ත් එකයි. ඒකෙන් දුකක් හටගන්න සූසු මානසිකත්වයක් ඒ ලාභාල මනසට නැහැ. එහෙනම් මෙන්න මේකෙදි හොඳින් තේරුම් අරගන්න ඕනේ. අපි මේ ලාභාල මනසකට උපමා කරලා පෙන්වුවා හැටියට අන්දෝ බාලෝ පුතඥෝ කියලා බුදු පියාණන් වහන්සේත් පෙන්ලා තියෙනවා. මේ පුතඥයා අන්දයි බාලයි කියලා. එහෙනම් පුතඥයා කියේ කවුද? පංචකාම සම්පත්තිය අග්‍ර කරගෙන මේ පංචකාම ආස්වාදයේ අග්‍රයි ශ්‍රේෂ්ඨයි සාන්තයි ප්‍රණීතයි කියන නිගමනයක් කරගෙන එහි යථාර්ථයේ යථාකාරයෙන් දකින්න ඇති එබඳු වන්නා වූ පින්වත් පිරිස මොකද කරන්නේ? අන්න අර චොක්ලට් ඉල්ලන පුංචි ළමයින්ගේ ආශාව වාගේ පංචකාම සම්පත්තිය නම් චොක්ලට් වලට ආශා කරනවා. එහෙනම් මොනවද ඔප්පු? නිවන් මඟ නැවති ධර්මයේ ඔප්පෝ වශයෙන් ගෙනහල්ලා මෙන්න මේක ගන්න ඊට වඩා හොඳයි කිව්වොත් ඒ පංචකාමයන්ගේ වෙන් කරන විතරාගී විත දෝති විත මොහි සාන්ත ප්‍රණීත වන්නා වූ යහපත් ගුණයක් තියෙනවා නම් යහපත් ශාන්තියක් තියෙනවා නම් ඒක දැකලා නැහැ ඒක තේරුම් ගන්න නුවණක් නැත්නම් වතහා ගන්න බැරි නම් මොකද කරන්නේ? ඒ ධර්මයේ නැමැති ඔප්පුව පැත්තකට දාලා පංචකාමයේ නැමැති චොක්ලට් පෙත්තට දඟලනවා. එහෙනම් මේකදී අපි දකින්න ඕනේ මෙන්න මේක තමයි සාමාන්‍ය ලෝක සත්‍යයට ආර්යෝ දකින්න දුක දකින්න බෑ කියලා කිව්වේ ඔන්න ඕකයි. එහෙනම් මොනවද ඒ අය දකින්නේ? පංචකාම සම්පත් නැතිකම නිසා විඳින සිද්ධ වෙන යම් දුකක් ඇත්නම් අන්නේ දුක තමයි ලෝක සත්‍යය දකින්න දුක. එහෙනම් දැන් අපි දැනගන්න ඕනේ. එහෙම දුකක් දකින්නකොට අපි කොහොමද දුක්ඛ ආර්ය සත්‍ය දැක්කේ? එහෙනම් ආර්ය සත්‍ය කියන්නේ මොකද්ද? ඇයි ආර්ය කියන්නේ? දැන් මේ පද නිරුක්ති දැක්කේ නැත්නම් මේ වචන වලින් පෙන්නන යහපත් අර්ථය දැක ගන්න බැරුව යනවා. සියෙන් කරන්නේ මොකද්ද? ගමනක් යනවා. සතර කතරේ ගමන් කරනවා. සියේ නැගලා. සිය ආරිය වුණාම මොකද වෙන්නේ? ගමන නවත්තනවා. එහෙනම් ගමන නැවැත්වීමට ගන්න දේ මොකද්ද? අරියයි. ගමනට ගන්නෙ මොකද්ද? සිය. මේ උපමාව. එහෙනම් මෙන්න මේ උපමාවෙන් අපි දැනගන්න ඕනේ මොකද්ද කරන්නේ? මෙන්න මේ දුක්ඛ අරිය සත්‍යය නැත්නම් දුක්ඛාරිය සත්‍ය කොහොමද දැනගන්නේ? මේ සසර ගමන නැවැත්වීමට හේතු වෙන ඒ සඳහා දැනගත යුතු දුකක් තියෙනවා. අන්න ඒක දැනගත්තා නම් එදාට කියනවා දුක්ඛ ආර්ය සත්‍යය දැනගත්තා. හොඳින් තේරුම් ගන්න ඕනේ. සසර ගමන නැවැත්වීමට එක දුකක් හේතු වෙනවා. තව දුකක් සිහි කරනකොට සසර ගමනේ පැවැත්මට හේතු වෙන එකක් තියෙනවා. මොකක්ද? පංචකාම සම්පත් නැමැති ආශාවෙන් ඉජු වෙලා ඒ ආශාවට වහ වැටිලා ඒ ආශාවන් ලබා ගැනීමේ බලාපොරොත්තු වෙන්නේ ඒවා නැතිකම නිසා ඇති දුක මෙනෙහි කරන්ට මෙනෙහි කරන්න මොකද වෙන්නේ අනේ ඒකෙන් වින් වෙලා ලබන සැනසෙල්ල හැටියට ආවි දකින්නේ කුමක්ද අර පංචකාම සම්පත්තියම සැපයි කියලා මෙන්න මේ නිසා ලෝක සත්‍යයට මොකද වෙන්නේ ලෝක සම්මතියේ තිබෙන පංචකාම සම්පත්තිය නැතිකමින් හටගන්න දුක ගැන ලද වෙන්න පටන් ගත්තා අනේ මේවා දුකයි නේ කිව්වත් අවිද්‍යාව නිසා ගත නිගමනයක් වශයෙන්ම ඒ දුක නිගමනය කලේ අවිද්‍යාව සහගතවමයි කුමක් නිසාද එහෙම කියන්නේ පංචකාමයෝ ප්‍රියයි මනාපයි යහපතයි කියලා නිගමනය කලේ ඇත්ත ඇති ආකාරයෙන් දැකලා නෙමෙයි විද්‍යාවෙන් නෙමෙයි මේක අවිද්‍යාවේ නිගමනයක් එහෙනම් අන්නේ නිගමනයේ තුලින් යම්කිසි පුද්ගලයෙක් විසින් ගත්තනම් යම්කිසි දෙයක් නැතිවීමේ දුකට අවිද්‍යාව සහගත දුකකටමයි ඒ බැහැලා තියෙන්නේ අවිද්‍යාව සහගත දුකක් සිහි කරන්ට සිහි කරන්ට ඔහු දුක්ඛාරය සත්‍ය සිහි කරනවා නෙමෙයි ලෞකිකත්වයක්ම සිහි කර කර ඉන්නවා. එහෙනම් එහෙම හිටියට කවදාවත් අපිට නිවන් ලබන්න මගක් හම්බ වෙන්නේ නැහැ. මේක අති සියුම් තැනක් නිසා හොඳින් සිහි කරලා බලන්න ඕනේ. අපි දුකයි කියලා සිහි කරන ඒවා යථාර්ථය මොකද්ද? එන ආර්යෝ දුකයි කියලා නම් පෙන්වුවේ කුමක්ද? මොනවද වෙනස? මෙන්න මේක අපි දැක ගන්න ඕනේ. අන්න එතකොට තමයි අපිට පුළුවන් දුක කියන වචනේ තිනන්න දුක්ඛ කියන වචනේ තිබෙන ලෞකික අර්ථය මොකද්ද? ලෝකෝත්තර අර්ථය මොකද්ද කියලා තේරුම් ගන්න. බොහෝ කොට පොත්වල විග්‍රහ කරන්න නැති කොටස් මෙතන කියවෙන නිසා කලබල වෙන්නේ නැතුව මෙහි අර්ථය කොච්චර වැදගත්ද කියලා හිතලා බලන්න. ඒතකොට ධර්මාභෝධය ලැබේ. ධර්මාභෝධය ලබා ගැනීමයි අපිට අත්‍යවශ්‍ය කාරණේ. ඒ නිසා හොඳින් තේරුම් අරගන්න ඕනේ මොකද වෙන්නේ? යම්කිසි ආකාරයකින් දුස් බවට, දූෂ්‍ය භාවයට යම් කටයුත්තක් සිද්ධ වෙනවද? ක්‍රියාකලාපයක් යෙදෙනවද මෙන්න මෙබඳු වන්නා වූ කටහිටක් තියෙනවනම් ඒවට මේ ආර්ය විනේ දුක්ඛ කියනවා ඒ වගේම දුක් වේදනා විඳින අසහනකාරී තත්ත්වයටපත් වෙලා ඉන්නේ පංචකාම සම්පත්තිය නැතිකම නිසා ඇතිවෙනා වූ දාහයෙන් පෙළෙන ඒ ගති ලක්ෂණයට ලෝක සත්‍යෝ දුක්ඛ කියනවා මේක හොඳින් තේරුම් අරගන්න ඕනේ ආර්යෝ දකින දුක්ඛ වලට ලෝකේ සැප කොටසකුත් අහු වෙනවා දුක් කොටසකුත් අහු වෙනවා මෙන්න මේක තමයි මෙතෙක් කල නොදකලා තිබිච්ච කොටස. දැන් පුංචි උපමාවක් අරගෙන මේක විග්‍රහ කරලා දෙන්න ඕනේ. උපමා තුලින් තමයි හරියාකාරව ධර්ම ආબોධය ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා හොඳින් තේරුම් ගන්නට යථා බෝධයෙන් දෙන මේ උපමාවල විශේෂත්වයක් තමයි දැනගන්න පුළුවන් වෙන්නේ. පොත්පත්වල සමහරවිට මෙහෙම උපමා නැහැ. නමුත් අපි ධර්මාබෝධය ලබා ගැනීමට ධර්මයට අනුකූල උපමා වලින් ඒ ආකාරයෙන් විසඳලා දෙනවා නම් හරියාකාරව ධර්මාභෝධය ලබා ගන්නට පුළුවන්කම ලැබෙනවා. එහෙනම් මොකද්ද මේ කියන්නේ? දැන් අපි කල්පනා කරලා බලමු මෙහෙම දෙයක්. මාළු අල්ලන්ට යන එක්තරා මිනිස්සෙක් ඒ මාළු අල්ලන්ට අවශ්‍ය නම් අපි තෝ බිලි බානවා කියන වෙලක් තියෙනවා. බිලි බාලා මාළු අල්ලන ක්‍රමයක් තියෙනවා. තනින් තන මාළු වලවල් වල ගංගා වල ඇලදොරවල් වල යම් යම් මිනිස්සු ගල් උඩට වෙලා අර බිලී පිට්ටා කියලා එකක් දික් කරගෙන ඕක රෑනක් එහෙම මැදල් දාගෙන ඉන්නා දැකලා තියෙනවා. අන්න ඒ වගේ මේ බිලී බාණ්ඩ යන මිනිස්සෙක් විසින් මාළු අල්ලන්න යන මිනිස්සෙක් විසින් අරයි යන කොටසක් තියෙනවා මාළු බා ගන්න. එහෙනම් මොහොතේ හරි ගංගේ හරි ඇලේ දොලේ වලේ හරි ඉන්න මාළුවා බා ගන්න අල්ලා ගන්න ක්‍රමයක් ඉදලා තියෙනවා. මොනවද අරයි යන්නේ? බිලී පිට්ටා කියලා මොනවා හරි දිග දී කෝටුවක් අරගෙන යනවා. ඒ වගේම මේක යට ගහන්න රෑනක් අරන් යනවා. තංගුස් නූලක් ආදී වශයෙන් කියන එබඳු නූලක් අරගෙන යනවා මොනවා ඒ වගේම බිලි කොක්ක කියලා හිටන් යකඩෙන් හද පොඩි කොකු කෑල්ලකුත් අරන් යනවා. ඒ ගිනිහිල්ල මොකද කරන්නේ? තවත් එකක් අරන් යනවා. හැම කියලා එකේ අමුණන්න දෙයක්. ඒකේ මොනවද තියෙන්නේ? අර හැම කියන එක අමුණලා බිලි කොක්ක අරගෙන අර විදියට නූලෙන් බැඳලා අර පිටේ බැඳලා වතුරට දාගෙන ඉන්නකොට අර මූදේ අර ඉන්න මසුන් ඇවිදිලා ඇල්ලදොල ගංගා ආදී ඒවැ ඒ දාපතන ඉන්න මසුන් ඇවිදිලා සතයක් ළඟම තියෙනවා කියලා දැකලා අර හැම හැටියට ඒක ගැට ගහලා අර කොක්කේ අමුල්ල හංගවලා දාපු අන්නේ කෑල විවිනවා සතේ දැකලා විවිනවා දැන් මොකද්ද සිද්ධ වෙන්නේ ඒ මාළුවාට තේරෙන්නේ නැහැ මේක ගිල්ලොත් මේ කොක්කේ පැමිණේ කොක්කේ ඇමිනෙනවා එතකොට මේ රෑනක් ඇදිලා හිටන් තියෙන්නේ පිටකට අහු වෙලා ඒක අල්ලාගත් එකෙක් ඉන්නවා මිනිස්සෙක් ඉන්නවා. ඒ මිනිස්යාගේ වාසියක් අහුණා කියලා හිතාගෙන මගේ ජීවිතයේ මේ මැරිලා යනවා. මම එක්ක මට මරණය හා සමාන දුකකටපත් වෙන්න සිද්ධ වෙනවා. ඔහුට ගෝචර වෙලා මේ හැමගිල්ලොත් මට මේ යන්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් ඒ කඩ කඩාගෙන හරි ගිහිල්ලා මරණය සමාන සමාන දුකක් විඳින්න සිද්ධ වෙනවා කියලා. ඒ මාළුවා දන්නවා නම් එහෙම කවදාවත් හැම කොච්චර රහ වුණත් ඒ හැමට ගහන්න යන්නේ නැහැ. දැන් එහෙනම් මොකද වෙලා තියෙන්නේ? හැම හොඳයි කියන නිගමනයක් කරලා ඒ හැමට ගහන්න ගිය මාළුවට සිද්ධ වෙන්නේ මොකද්ද? අර කොක්කට කැටලිලා මරණය හෝ මරණ මරණය සමාන දුකකටපත් වෙන්නේ. එහෙනම් මෙන්න මේ වාගේ. පවිතු මායා නැමැති ක්ලේශේ ලෝකේට හැමක් දාලා තියෙනවා. පවිතු මායා කියලා ඔය මාර දිව්‍ය පුත්‍රයා ගැන නෙමෙයි මේ කියන්නේ. මේ පවිතු මායාන විදි ක්ලේශයක් මාර ආරෝපණේ කුද්දරත්යේ දරගෙනක් මේ ඉතින් මේ උපමාවක් සංසන්දනය කළා බලන්නේ. අන්න දාලා තියෙන තෑන අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් බදලා අවිද්‍යාවෙන් වරපඩක් හදලා දාලා තියෙනවා. අන්න ඒකේ දාලා තියෙන බිලීකොක තමයි විනිද සිද්ධ වෙන අසහනකාරී දුක්ඛත්වේ නොඒක ආකාරවන්නා වූ 11 මහා විනිදුක් ආදි වශයෙන් පෙන්වා තියෙන දුක අන්නේ දුක යට කරලා හසා ස්වාදීන් යුද්ධවන පංචකාම නැමැති මනවලන රූප, මනවලන ශබ්ද, මනවලන ගන්ධ, මනවලන රස, මනවලන පොට්ටබ්බ කියන මෙන්න මේ පංචකාම වස්තුන් නැමැති හැම ගහලා ඒවා දාලා තියෙනවා මේ සංසාරේ නැමැති සාගරේට. දැන් මේක යන මාළුව වාගේ සැරිසරන මිනිස්සුය මොකද කරන්නේ? මාළුව හැම ගිල්නවා වාගේ පංච පංචකාම සම්පත්තිය ගිල ගන්න ගිහිල්ලා අර පවිතු මායයා කියන කෙලෙස් වල වසඟයට ගිහිල්ලා දුකට නැත්නම් මරණය හා මරණය සමාන දුක කියන සතර දුකකට හේතු වෙනවා අසහනකාරීත්වයෙන් පිළිපෙලි අනාථ භාවයට වැටෙන්න හේතු වෙනවා මෙන්න මේ කියන කාරණේ හරියාකාර තේරුම් ගන්නට බැරි විග්‍රහ කරලා තේරුම් ගන්නට බැරි නිසා පංචකාම සම්පත්තිය ප්‍රියයි මනාපයි යහපතයි කියලා හිතරගත්ත ඒ ලෝක සත්‍යෝ මේ ආර්ය ධර්මයේ පිළිබඳ දක්ෂතාවයක් නැතිව ආර්ය ධර්මයට අදක්ෂ නිසා ලෝක ධර්මයේ තුල හැවටිලා මෙන්න මේ අවිද්‍යාවෙන් වැහිලා තෘෂ්ණාවෙන් වෙරිලා ඒ පංචකාම සම්පත්තිය සඳහාම නගලමින් ඒ හැම ගිලිනවා. හැම ගිලෙන සාහකාල් මොකද වෙන්නේ? මරණය හෝ මරණය සමාන දුකින් මිදෙන්න බැරුවා වාගේ සසර අනාථත්වයෙන් මිදෙන්න පුළුවන් කමක් නැහැ. අනන්ත අප්‍රමාණ දුක් වේහෙත විඳගෙන දාහයටපත් වෙලා අසහනකාරී පැවැත්මකට හිමිකාරයෝ වෙනවා. එහෙනම් දැන් මේකෙදී අපි තේරුම් අරගන්න ඕන දෙයක් තියෙනවා. කොහොමද අපි තේරුම් අරගන්නේ? දැන් අපි බලමු අර මාළු අල්ලන්න ගිය මිනිස්යාගේ ළඟ තිබුණේ මොනවද? ඒ බිලී පිට්ටා තිබුණා නම් ඒ වාගේම ඒක බඳින රැහැනක් තිබුණා නම් ඒ වාගේම කොක්කක් තිබුණා නම් ඒකේ මාළුවා ප්‍රියකම් රස හැමක් ගැට ගහලා අමුණලා තිබුණා නම් ඒ හැම සියල්ලක්ම මොනවද? අර මාළුන්ට මරණය හෝ මරණය සමාන දුකකට පත් කරන වස්තු මිසක් ඔවුන්ට යහපතක් කරන වස්තුවක් ඔය අතර තිබුණේ එහෙනම් අර ගහලා තියෙන හැම සහායි කියලා ගත්තා නම් මොකද වෙන්නේ? මරණය හෝ මරණය සමාන දුකකට පමුණවන ක්‍රියාකලාපයට අයිති දෙයක් තිබුණ නිසා අන්න ඒකත් දුකට පමුණවන කටයුතු වල සම්බන්ධ නිසා ඒකත් ඒ කොච්චර රස වුණත් ඒ හැම දුක්ඛ කියනාව දැන් අහුවෙන දුක් කටයුතු වලට වැටෙනවා. එහෙනම් මේ ලෝකේ පංචකාම සම්පත්තිය කොච්චර ප්‍රියයි කිව්වත් මනාපයි යහපතයි කිව්වත් අන්නේ කොටසක් මොකද වෙන්නේ? සසර අනාථ කරන අසරණ කරන යම් දුක් දෙයක් තියෙනවා නම් අන්නේ දුක කියන කොටසට වැටෙනවා. එහෙනම් ආර්ය විනී දුක කියන්නේ අපි අසහනකාරී විදින දුක කියන එකට විතරක් නෙමෙයි යම් කිසි ආකාරයකින් අසහනයට පත් කරමින් අනාථ බවට පත් කරමින් සසර මුලාවට පත් කරමින් අනන්ත දුක් වලකට ගෝචර කරන්ට යම් ධර්මයක් ආධාර දෙනවද යම් ධර්මයක් හේතු වෙනවද අන්නේ දුක්කටේතු වලට වන්නා වූ සියල්ලම තමයි අනාථ බවට පත් කරන නිසා ඒවා දුක වෙනවා කියලා ආර්ය ධර්මයේ තුලින් දැනගන්න. එන ආර්ය දුක කියලා කියන්නේ ලෝකයා සැප කියන ඒවත් ඒකේ තියෙනවා. ලෝකයා දුකයි කියන ඒවත් ඒකේ තියෙනවා. ආර්යව දකින්නේ මොනවා නිසාද? යථාර්ථය දැකීමෙන් දුක දකින්නවා. දැන් බලමු කල්පනා කරලා ඉස්සෙල්ලා දැකපු දුක් වෙනස් වෙලා ආර්යෝ කෙබඳු දුකක්ද දකින්නේ? දැන් මේක අපි බලන්න ඕනේ. ජාතිය කියන්නේ මොකද්ද? අන්න අපි විග්‍රහ කරගෙන යනකොට අපි දකිනා নানা ප්‍රකාර ජාති. දැන් මේ নানা ප්‍රකාර ජාතිවලදී අපි මේ ජාති කියන්නේ මේ මිනිස් උපතකට විතරක් නෙමෙයි, සත්ව උපතකට විතරක් නෙමෙයි ජාති කියන්නේ. මේ ආර්ය විනය තුල ජාති විග්‍රහ කරනකොට ඊටාම සියුම් තැන්න පාව විග්‍රහ වෙනවා. කුංචි පුංචි ಜಾති තියෙනවා. මේක ඉස්සෙල්ලා අපි පෙන්නවා. අවිද්‍යාපත්‍ය සංඛාර වේ යන ඒ අවිද්‍යා සංඛාරයන්ගේ ಜಾතියයි. ඒ ආදි වශයෙන් විග්‍රහ කළා. සංඛාරපත්‍යෙන් විඥාන වේ යන යමක් ඇද්ද? ඒ විඥානවල ಜಾතියයි. මේ ආකාරයෙන් මේ බුද්ධ දේශනාවේ විග්‍රහ කර තිබෙනවා කියලා. ඒ වගේම අපි කේස් ಜಾති, ලොම් ಜಾති, නියපොතු ಜಾති, දත් ಜಾති, සම් ಜಾති මේ ආදී වශයෙන් ಜಾති කොටස් තියෙන බව පෙන්වුවා. එහෙනම් මෙන්න මේ යම්කිසි ආකාරයකින් මේ මේ ಜಾති ප්‍රියයි මනාපයි යහපතයි කියලා ලෝක සත්‍යය ගන්නවා නම් මොකද වෙන්නේ? අන්නේ ಜಾති අල්ලගන්න ගියහම අන්නේ පුද්ගලයාට සිද්ධ වෙනවා දුකකට වැටෙන්න. දැන් අපි එකපාර කිව්වනම් මේ ප්‍රිය જાති අප්‍රිය જાති කියලා දෙකක් තියෙනවා. මේවෙන් අප්‍රිය જાති දුකයි කියන්නේ ප්‍රිය જાති කියලා යමක් තියෙනවා නම් දුක් වෙන්න විදිහක් නැහැ කියලා අපි මුලදී පටන් ගත්තා කියනකොට. දැන් අපි විග්‍රහ කරන්නේ ගැඹුරෙන් ගැඹුරට බහිනකොට තමයි දුක ආර්ය සත්‍ය හොඳින් වැටහෙන්න පටන් ගන්නේ. පෙර නොඇසූ විරුදහම් වැටෙන්න පටන් ගන්නවා. එහෙනම් හොඳින් තේරුම් අරගන්න ඕනේ. මොකද්ද පෙර ඇහුවේ නැතිදී මේකත් අපි දැනගන්න ඕනේ. බුදු පියාණන් වහන්සේම දේශනා කර වදාළ ධර්මයක් තියෙනවා මොකද්ද? ඉදන් දුක්ඛං අරිය සත්‍යන්ති මේ භික්ඛවේ පුබ්බේ අනනුසුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි ආලෝකෝ උදපාදි කියලා. මේ දුක පිළිබඳව බුදු පියාණන් වහන්සේ දුරු දහමක් දේශනා කරනවා. උබ්බේ අනනුසුතේසු ධම්මේසු. පෙර ඇහැව්වේ නැති, පෙර දැනගත්තේ නැති ධර්මයක් කෙරෙහි මට ඇස පහළ වුණා. ඥානෙ පහළ වුණා, ප්‍රඥාව පහළ වුණා, විද්‍යාව පහළ වුණා, ආලෝකය පහළ වුණා. මොනවා පිළිබඳව? ඉදං දුක්ඛං අරිය සත්‍යන්ති මේ ධික්කවේ මානිමේ දුක්ඛාරි සත්‍යයයි කියලා. උබ්බේ අනනුසුතේසු ධම්මේසු පෙර අහපු නැති, පෙර දැක්කේ නැති, පෙර දැනුම් නැති දහම් කෙරෙහි සත්තුන් උදපාදී දකින්න ඇහැ පහළ වුණා. ඥානං උදපාදී ඥානෙ පහළ වුණා. පඤ්ඤා උදපාදී ප්‍රකාරයේ දැකීම පහළ වුණා. විද්‍යා උදපාදී විද්‍යා පහළ වුණා. ආලෝකෝ උදපාදී සියලු ආකාරයෙන් දකින්න ආලෝකයේ දහම් ආලෝකයේ පහළ වුණා. එහෙනම් මෙතෙන්දි හොඳ වැදගත් දෙයක් තියෙනවා. එතෙක් කල නොදකපු දහමක් දැක්කා කියලා පෙන්වනවා මේ දුක පිළිබඳව. මෙන්න දුක්ඛාරය සත්‍ය එහෙනම් හොඳම තේරුම් ගන්න ඕනේ. පෙර නොඇතු විරු දහමක් හැරියට දුක්ඛාරය සත්‍යයක් දැක්කනම් අන්නේ වෙලාවෙදී අපිට පුළුවන්කමක් ලැබෙනවා දුක්ඛාරය සත්‍යය වටහා ගන්න. එහෙනම් තේරුම් අරගන්න ඕනේ. පෙර නොඇතු විරු දුක හොයා ගන්න නම් කොහොමද අපි දැක ගන්න ඕනේ? සැපයි සැපයි කියලා හිතාගෙන හිටියේ මායාවක් බව තේරුම් ගන්න පුළුවන් වුණා නම් අපිට පුළුවන්කමක් ලැබෙනවා. එහෙනම් මේ ලෝකයේ මේ සිය ස්වභාවයේ මధుර ස්වභාවයේ අපි රවට්ටපු මායාවක් මිසක් ඇත්ත වශයෙන්ම ද්‍රව්‍යයක් තුල තිබිලා නෑ නේද? ඒ ද්‍රව්‍යයක්දී ලස්සන කිව්වේ. නැත්නම් ද්‍රව්‍යයක උපමට්ටමදී අපි දකින්න පුරුදු වෙන්න ඕනේ. එහෙනම් අපි දකිනවා කේසුලොම් නියදා සම්මාදී වන්නාමේ කොටස් පහක් විද්‍යාමාන වෙලා දෙසිත් අසුබ කොට්ටාසයන්ගෙන් යුද්ධ වෙලා හැදිලා තියෙන ශරීරයක් දැකලා හරිම ලස්සනයි හරිම හැඩයි කියලා වෙන්කලේ මොනවද දැකලාද ඒකේ තිබෙන ඒ කෙස්ලොම් නියදා සම් කියන ඒ පහේ විද්‍යාමාන වෙච්ච පිට උපමත්තමක් දැකලා තමයි ලස්සන රූපයකින් නිගමනයට වැස්සේ. එහෙනම් ඒ ලස්සන රූපය කියන එකේ ලස්සන කියලා වෙනම කොටසක් තිබුණේ නැහැ. අර කියන්නා වූ කෙස්ලොම් නියදා සම් කියන්නා පහ තමයි පිටට පේන්න ඔප වෙලා තිබුණේ. එහෙනම් මෙතෙන්දී අපි දකිනවා උපමත්තම නිසා ප්‍රියයි මනාපයි හොඳයි කියලා බාරගත්තා ඒ જાති ටික. එහෙනම් ಜಾති අසුභමයි සුභ જાති හැටියට ගත්තේ මොකද්ද? ඒකේ තියෙන උපමත්තමට තිබිච්ච හැවටීමයි. එහෙනම් සුභ හැටියට දෙයක් නෙමෙයි ගත්තේ සුබ හැටියට ගත්තේ ඒ උපමට්ටමට හැවිරිච්ච මානසිකත්වය. යම් දවසක මෙන්න මේ ආකාරයෙන් ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ආදී වශයෙන් කියන මේ පංචකාම වස්තු වල යම් තරමක් ඒවා ලබා දෙන සත්ව පුද්ගල ද්‍රව්‍ය වස්තු වශයෙන් ලෝකේ විද්‍යාමානද මම කියලා මගේ කියලා ලෝකේ විද්‍යාමාන කරගත්ත යමක් තියනවාද මේවා තිබෙන මේ උපමට්ටම නේද මේවායින් මේ දුක් ගොඩක් අල්ලා ගන්න රවට්ටන්නේ කියලා දහම් දකින්න ඕනෙන් නිතර විමර්ශනය කරා නම් මෙන්න මේකට කියනවා විදර්ශනා නුවණ වඩනවා. විදර්ශනාවෙන් දකින්න පටන් ගන්නවා. අන්න විදර්ශනාත්මකව මේටිය දකින්න පටන් ගන්නවා අපි දැනගන්නවා. මේ මහා හැවටිල්ලක් තමයි මායාවක් තමයි මේ ලස්සන කියන්නේ, මිහිරි හඬ කියන්නේ, මේ සුවඳ කියන්නේ, මේ රසය කියන්නේ, මේ පහස කියන්නේ මේ වස්තු වලම උපමත්තන් වෙලා තිබිච්ච ස්වභාවයක් අතුරු කරලා මුලාවටපත් කරන දහමක් නේද කියලා මෙන්න මේක දැනගත්තා නම් පංචකාමයන්ගේ අසාරත්වය දකින්න පටන් ගන්නවා. පංචකාමී අසාරත්වයේ දැකලා දැක්කනම් යම් දාසක මේ ආකාරයෙන් දහම් මෙනෙහි කිරීමෙන් අන්නේ නිසා මොකද වෙන්නේ? අන්න පිරිසිඳ දැනගත්තා කියනා වූ ධම්ම අවබෝධයක් ලැබෙනවා. මොකක් දකින්නේ? අන්න ඉදාර දකින්නවා දුක පිරිසිඳ දැනගත්තා කියන අර්ථය. දැනගන්නවා කියලා හිතන් දැනගන්න ඕනේ. සංකෝපනිදන් දුක්ඛං අරිය සත්‍යං පරිඤ්ඤයන්ති මේ භික්ඛවේ කුබ්බේ අනනුසුතේන් ධම්මේසු චක්ඛු මුදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි ආලෝකෝ උදපාදි කියා දේශනා කර වදාරනවා මොකද්ද මේ දුක පිරිසිද දැනගත යුතුයි කියලා මට අස පහළ වුණා ඥානෙ පහළ වුණා ප්‍රඥාව පහළ වුණා විද්‍යාව පහළ වුණා ආලෝකේ පහළ වුණා එහෙනම් කොහොමද දැනගන්නේ මොකද්ද පිරිසිද දැනගන්නවයි කියන්නේ මේ වචනේ පද නිරුක්තිය ගත්තේ නැත්නම් මේ වචනේ යථාර්ථය ගන්න බෑ එහෙනම් මොකද්ද කිව්වේ පිරි හිතලා දැනගන්නවා නම් කියනවා පිරිසිඳ දැනගන්නවා. මොකද පිරි කිව්වේ ප්‍රියභාවයේ. එහෙනම් මොනවාද ප්‍රියකලි? පංචකාම සම්පත්තියේ ප්‍රිය වශයෙන් මధుර වශයෙන් අරගෙන ඉන්න තාක්කල් ඇත්ත බලා ගන්න බැරුව යනවා. මොකද වෙන්නේ? ඒ ප්‍රිය ස්වභාවයෙන් මధుර ස්වභාවයෙන් දෘෂ්ටිගත වෙන මානසිකත්වයේ තුලින් අර ආදීනව වශයෙන් තිබුණ දුක්ඛ ස්වභාවය සම්පූර්ණ වහලා දාලා ඒවා සුඛ ස්වභාව ඇති වස්තුන් හැටියට කවටලා මතු කරලා පෙන්නනවා. මෙන්න මේ නිසා ඇත්ත දැනගන්න බෑ දුක දැනගන්න බැරුව ඉන්නේ. එහෙනම් මෙන්න මේ ප්‍රියභාවයේ සිදින්ට නම් මොකද කරන්න ඕනේ? ඒ ප්‍රියයි මනාපයි යහපතයි කියන පංචකාමයන්ගේ ආදීනව බලන්න පුරුදු වෙන්න ඕනේ. දුකේ ආදීනව හැටින් දුක සීකරන එක නෙමෙයි මේ කරන්නේ. සැපයි සැපයි කියන පංචකාමයන්ගේ ආදීනව බලන්න පුළුවන් වුණා නම් අන්නේදාට ආදීනව බලනකොට තේරෙන්න පටන් ගන්නවා. අසාර දේවල් මේ පංචකාම සම්පත්තිය කියන්නේ ප්‍රිය වශයෙන් ගන්න හොඳ දේවල් නෙමෙයි කියලා. අන්න ප්‍රියභාවයේ සිද දමනවා. පිරිසිද ගියාට පස්සේ මොකද වෙන්නේ? දැන් අමුතුවෙන් දුක ගැන කියා දෙන්න දෙයක් නැහැ. එච්චර කල් වැහිලා තිබුණ යථාර්ථයෙන් වැටහිලා අනේ මෙච්චර කල් අපි මේ හොඳයි කියලා සපයි කියලා අරකත්ටි වැඩ කර ඇති දෙයක් නෙමෙයි නේද එහෙනම් වැඩ කර නැති දෙයක් අල්ලාගන්න එක නේද දුක වෙන්නේ ඒ නිසා කෙලවරක් නැති මේ මේ ආකාරයෙන් වැහිලා තිබුණ මෙබඳු දුක් වල මේක තියෙනවා නේද කියලා අන්න තමන් දැකලා නමුත් තමන්ට නොදැක වැහිලා තිබිච්ච මේ වැහුම් ඇරුණාට පස්සේ ඇත් වේද පටන් ගන්නවා අන්න යථාර්ථයෙන් මේක හැඟවිලා තිබිච්ච දුක් වල මෙන්න මේක පෙර දැක්කේ නැති නිසා තමයි කියන්නේ පෙර නොඇසූ විරුදුක මේ ආකාරයෙන් දැක්කයි කියලා මෙන්න මේ ආකාරයෙන් දුක්ඛාර සත්‍ය අවබෝධ කරගන්න ඕනකමක් තියෙනවා නම් සෑම දිනම මේ දුකයි දුකයි කිය කී ඉන්න නෙමේ බලාපොරොත්තු වෙන්න ඕනේ. මේ ආකාරයෙන් විග්‍රහ කරලා තේරුම් අරගෙන යම් තේ ප්‍රියයි මනාපයි යහපතයි කියන මේ පංචකාම සම්පත් ආදී අපි ඇලෙන යමක් තියෙනවා නම් ඒව හරයක් ඇති දේවල්ද ඒව සාරවල්ද අසාරවල් දේවල්ද කියලා හිතන් හරියට ධර්මානුකූලව විමර්ශනය කරන්න ඕනේ. අන්න ඒතොර පෙනෙන්න පටන් ගන්නවා. අසාරත්වයේ නේද මේ සාරයි කියලා හිතාගෙන හිටියේ. අසාරත්ථේන අනත්තා කියන වචනේ වැටෙන්න පටන් ගන්නවා දහම්පදේ තේරෙන්න පටන් ගන්නවා. අසාරත්ථයෙන් යුද්ධවන්නා වූ අනත්ත කර දේවල් මං යහපතයි කියලා අල්ලාගත්තා. ඒවා අල්ලන්න ගිහිල්ලා හැම කෑවා වගේ මං ඒවා පස්සේ ගිහිල්ලා නේද? කෙලවරක් ඇති මේ දුකට පාත්‍ර වෙන්න අනාථ බවට පාත්‍ර වෙන්න හේතුනි. එහෙනම් මින් එහාට මම ඉබඳු වන්නා වූ දුකකට වැටෙන වැඩ කරන්නේ නැහැ. එහෙනම් මේ අනාථ සත්‍යයෙන් මිදෙන්න මට අමුතුවෙන් කරන්න දෙයක් නැහැ. ඇත්ත ඇති ආකාරයෙන් දැනගත්තාම ආස්වාදයේ මායාවක් හැටියට දැනගත්තාම අසාර දෙයක් බව දැනගත්තාම අමුතුවෙන් කරන්න දෙයක් නැහැ. දුක වටහා ගැනීමේ ඥානෙ පහළ වෙලා චතුරාර්ය සත්‍ය දකින දුක්ඛාර සත්‍ය වැටහීම සිද්ධ වෙනවා. මෙන්න මේ ආකාරයෙන් තේරුම් අරගෙන මේ දුක්ඛාර සත්‍යව අවබෝධ කරගත්තා නම් දුකට හේතුවක් දුක නිරෝධයක් දුක නිරෝධ මාර්ගයක් කියන මේ හතරම වැටහෙනවා. ඒක අදට අපි මේ අවස්ථාවේ මේ ආකාරයෙන් දුක්ඛාරය සත්‍ය අවබෝධ කරගන්න හැටි මෙසේ තේරුම් ගත්තා වෙනවා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙමු. ඒ දුකට හේතුවක් දුක්ඛ නිරෝධයක්, දුක්ඛ නිරෝධ මාර්ගයක් කියන මේ සියල්ලම ඊළඟ අවස්ථාවේදී අපේ ධම් සාකච්ඡා තුළින්, ධර්ම දේශනා තුළින් මතු කරගන්න සෑම සිල් දිනාට යහපතක් වේවා. නිවන් සාක්ෂාත් කරන්න හේතු ආසනා වේවා. මිතුවක් කලක් සැඟ වුණු දුක් මතු කරලා බුදු රජ දහම් දුන් දුක් කඳගෙන දිවලා මිදෙමින් නිවන ලබනට සෑම නැන වඩලා සිව්සත් දහම් දකිනෙමු නිවනට නැමිලා සාදු සාදු